ස්වාමීන් වහන්සේ දැන් ඒ ප්‍රශ්නේ මට ප්‍රශ්නයක් චොක්ලට් නෙමෙයි මම දැන් ඒක නෙමෙයි ඉවිගවද දැන් ඒ කෙනා කියන්නේ කෙනා යා දැන් සමාධි අදුරන්නේ සමාධියට ආවට පස්සේ එතනින් තා මොකද කරන්නේ කියන්නේ දැන් මම තහනවා ඒ වගේම සමාධිය සමාධියට ආවට පස්සේ ඒක සමතේ නම් ඉතින් ඊට පස්සේ ඒක විපස්සනාවට හරාගෙන යන යන්නේ කෙනෙක් සුදුසු ඔය සමතෙන් කියලා කියනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සමාධිය කියලා විශේෂණ පදයක් නැතුව සමාධිය කියලා විතරක් ගත්තොත් මොකද්ද ප්‍රශ්නේ? සමන්ත සමාධිය විපස්සනා සමාධිය කියලා දෙකක් තියෙනවා. විශේෂණ පද දෙකක්. සමාධිය කියන ප්‍රශ්නෙට කොහොමද වර්ණගන්නේ ප්‍රශ්නේ? මම නම් කරන්නේ සමතේ. හරි මං කියන්නේ ඒක අයින් කරමුකෝ. සමාධියකට ආවා. මේ සමාධියකට ආවට පස්සේ මොකද්ද ප්‍රශ්නේ? එතන එතන දැන් මම ගත්තත් මම දැනෙන්නේ මම ගත්තත් මම සාමාන්‍යයෙන් සයක් භාවනා කරනවා. එතකොට අතන එතනින් ඉවරයි. හැමදාම එතනමයි. එතනින් ඉවර කරනවා ඊට වැඩි ආයි යන්නේ නැහැ මම. සිරුමගේ මෙඩිටේෂන් වලට ගිහින් යන්න පුළුවන් දවසට ගිහිලා විපස්සනාම හරි ඉගෙනගෙන යනවා. ඒකට වඩා අර ඉස්සලා ප්‍රැක්ටිස් කරන්න හිතෙන්නේ හිත දුවන්නේ අර සමතේ. අරකට කරන විපස්සනාව මම ඒකත් කරන බල සමහර ලාවට ඒක අවශ්‍ය නැහැ තමයි. හැබැයි මේ ගොඩක් කරන්න යන්නේ අරක මෙතනේ තනාවකින්. දැන් අරක හරි පීස්ෆුල් යකන්ට ගියාම මගේ මගේ ප්‍රශ්නට නෙවෙයි උත්තර දෙන්නේ මම කියන්නේ යම් කිසි කෙනෙක් සමතේ නැති සමතයක් සමාධියක් නැති කෙනෙක් සමාධියක් ඇත්තනකට ආවා. දැන් ඒ වගේ කෙනෙක්ගේ මට්ටමකට හිටියොත් මොකද්ද ප්‍රශ්නේ? සමත සමාධි විපස්සනා සමාධි පැත්තක තියන්නකෝ. ඉතින් කොහොමද හැමදාම තමයි. හරි මම කියන්නේ මොකද්ද? ඒක නෙමෙයි ඒ ප්‍රකාශනයක් නෙවෙයි මම ගන්න ප්‍රශ්නේ මොකද්ද? සමාධියක් නැතුව හිටපු කෙනෙකුට සමාධියක් ලැබුණා. දැන් එතන එතනින් කව ඉහළට යනවා නම් තව මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ වැඩියෙන් කරන්න ඕනේ විපස්සනාවට බර වෙන්න ඕනේ. නෑ නෑ දැන් ඒ කියන්නේ දැන් තියෙන සමාජයක් ඇවිල්ලා තියෙනවා ඒ සමාජයෙන් එහා පැත්තට යන්න ඕනකම මේ කියන්නේ සමාජයේ තියෙන ද්වේෂයක් කියලා තේරෙන්නේ නැද්ද නෑ ඒක කැමතිින් දැනෙන්නේ ස්වාමීනි නෑ නෑ කැමති කැමතිින් දිනන ප්‍රශ්නයක් අහන්න දෙන්නේ දැන් මේ කියලා මදි කියලා නේද? මේ ලෝකයේ තියෙන දැනුම ගන්න වර්තමාන මොහොතට අකමැති නිසා අපි ඊගාව මොහොත හොතර හදන්න හදන්නේ. ඒකනේ විද්‍යාව කියන්නේ. ඒකට ඒකෙන් පේන්නේ නැද්ද මේ දේවල් හොයනවා කියන්නේ වර්තමාන මොහොතට කක්ක කරගෙන කියන. ලැබිච්ච මොනම දෙයක් හරි ඊට එහා පැත්තේ දාන්න හදනවයි කියලා කියන්නේ මේකට වෛර කරනවා කියන එක. ඒක තේරුම් ගන්න කොච්චර කල් හැමතේ ඉඳ වෙයිද? මේ ඉන්නේ මේ ගැන නොදකින් නොකතන් කියන්නේ නේ බා තේරුම් ගන්නේ. එතකොට ඒක සුදු හිතේ ඒක පෙන්වන්නේ නැහනේ. ගොඩාක් කල් අහන්න වෙනවා මේ සමතයක් නැති එකකට සමතයක් ලැබිලා. එහා පැත්තට යන්න හදන මේ තිබිච්ච එකට තියෙන ද්වේෂයක් මණ්ඩි මණ්ඩි බැඳෙනවනේ දැන්. නැත්නම් එහාට යන්න ඕන කමන්නේ. ඉන්නකෝ. ඒක නිසා මෙතන සමතයේ තියෙන ද්වේෂය නැති කරන්න එකයි තියෙන්නේ. ඒක සීසන් කරන්න ඒ ද්වේෂය අහු වෙනකම්. මේ ඉස්සරහට යන්න හදන්නේ මේක හොඳ නැති නිසානේ. නැත්නම් මොකද ඉස්සරහ? ඉතියේ උතන නෙවෙයි. ඉතියේ උඩට බොහොම වියවු සහිත මනසක. දැන් ඇවිල්ලා තිනවා දුර පේන තැනකට. දැන් තව දැනකට යන්න හදනවා කියලා කියන්නේ සේ ලේෂේ දකින්න ඕනේ. මේ කතා කරන්නේ ප්‍රගතිය මුවාවෙන් පෙන්වන්න දන්නේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය කියලා. ඒක අපිට අහුවෙන්නේ නැහැ. ඒක 탁ේට අහුවෙන්නේ නැහැ. අහුවෙන්න නම් ඔය සමතේ ඔය සම ඔය සතිය වශී කරගන්න කියන. සීසන් කරන්න කියන. පුරුදු කරන්න කියනවා. මොකද්ද පුරුදු කරන්නේ? ඔබ මේකේ හිරියට කැමති නෑ. ඔබ මේ ඊගාව එක හොයන්නේ. ඒ හොයනවා කියන්නේ මේකට කරන ද්වේෂය. මේක පොඩි දරුවෙකුට පවා තේරෙන දෙයක්. තවත් අපි අපේ මේ තාකමනතර කතාකට අහුවෙන්නේ මේ වංචනික ධර්ම යට වැඩ කරනකොට ඒව ස්වරූපෙන් ඇවිල්ලා නෙවෙයි වද දෙන්නේ. යා කියන්නේ මම ප්‍රගතියක් හොයන්නේ, අභිවෘද්ධියක් හොයන්නේ. මට පේනවා මෙතනම ටැග් ගහනවා වගේ මම සේරම ඒ වංශික ධර්ම දන්නේ නැති හිතෙන් දෙන ලනුනේ. තේරෙන කම්ම. මිත්‍ය සමතයක් නැත්නම් සමතයකට ආවා. සීලයක් නැත්නම් සීලයකට ආවා. ඊගාඩ කරන්න තියෙන්නේ ඉස්සලා මේක පටල වෙන්න එපා. යුද වේගෙකේදී අලුත් ඉදමක් අල්ලගත්ත ගම බලයේ තහවුරු කිරීමේ මෙහෙයුමක් කියලා එකක් කරනවා. බලයේ තහවුරු කරන්නේ නැතුව ඊගාවකට යන්නේ නැහැ. ඒක යුදයේදී ඉතා භයානක දෙයක්. නිසා බලයේ තහවුරු කරන කෙනෙක් අල්ලගත්ත එක සීසල් කරගන්න. අල්ලගත් එක වශී කරගන්න. වශී කරගන්න මේක ලැබුණත් එකයි නැතත් එකයි කියලා තන්නේ යන්න ඕනේ. එහෙනම් මේකට ගියා ඊගායකට යන්න හදනවා කියලා කියන්නේ දැන් මේ මේ ඉඳ ඉඳ භූමිය තාම පත්‍රලේ ලැබිලා නැහැ. මේකට ද්වේෂයක් තියෙනවා. ඒ නිසා අපි කවුරු පිළිබඳව ස්තුති කතා කරන්න ගියත් ඒ හරහා తాවකාර්ත නිග්‍රහයක් සිද්ධ වෙනවා. අර මේට වැඩිය හොඳයි අනම්මනම් කියලා කියනකොට අපිට පේන්නේ හොඳයි කියන එකනාගේ විස්තරය විතරයි නමුත් මේ වෙනකොට මේ කාවේද ද්වේෂයක් එක තමයි යන්නේ. ඒ නිසා මෙතන රියැක්ෂන් එකක් මේ වැඩ කරන්නේ. ඒ රියැක්ෂන් එක අල්ලනවායි කියන්නේ ඔය තුස්විලකේදලා සිල්වත් වෙනවා වගේ නෙවෙයි. සමතයක් නැතිනම් සමතේ ඉනවා වගේ නෙවෙයි. මොකද මේ ආවට පස්සේ තාම අපේ හිතේ තියෙන ජඩ ගතිය රියැක්ෂන් ඒ ඇසියුමින් ඒ ගතිය දකින්න කොච්චරක් පුහුණු කරන්නේ ඒක සාමාන්‍ය මේ තර්ක මනසට අහු වෙන එකක් නෙවෙයි නම සරුවචනන්සේ හැම පියවරකින් පෙන්න දීලා තියෙනවා don't try to be smart. පැය වෙන්න යන්න එපා. ධර්මයේ යන්නේ ධර්මයේ ක්‍රමයකට. ඔබ පැය වෙන්න හදන්න හදන්නේ ඔය තණ්හාමාන දිච්චලින් එකක්. ඒ නිසා මේ ඉස්සරහට යන තියෙන urge එක, මේ ඉස්සරහට යන තියෙන තදියම මොන route එකෙන් දෙන්නේ? තණ්හාවෙන් දෙන්නේ, මාන්නෙන් දෙන්නේ, දිච්චෙන් දෙන්නේ. අනිවාර්යයෙන්ම වෙන්නේ බෑ ඒ තුන එකක් වෙන්න බෑ. මොකද තාම වැඩ ඉවර නැහැනේ. ඒකම ට්‍රේස් කරපු දාසේ පේනවා ඌව බලන්න බෑ සමාධිය නැතුව. සමාධිය තිබිල සමාධියට වෛර කරමින් කරන්නත් බෑ. සමාධියේ සීසන් වෙන්න ඕනේ. සීසන බලන්න මේ ඉස්සරහට පයින් තල්ලුව කොහෙන් දෙන්නේ කියලා. එතන මේ රියැක්ෂන් එක කොහෙන් දෙන්නේ කියලා. මම ඉස්සරහට යන්න ඕන කියලා මේ සම්චන්නේ කොහෙන් දෙන්නේ? අනිවාර්යෙන් කෙලස් මුල් තුන කියන්නේ. ප්‍රපංච කර්මයෙන්. ඒක වෙන කෙනෙක් පෙන්ලා දුන්නොත් මම පෙන්නලා දුන්න තරහ වෙන එකක් නෑ නැත්නම් තරහ වෙන්න ඉඩ තියෙනවා මේ මොනවද කතා කරන්නේ අපි අමාරුවෙන් අපිටයි අපිට අභිවෘද්ධියක් එපයි කියනවාද අපි මේ කතා කරන්නේ අවංක අභිවෘද්ධිය සඳහා නෙවෙයිද කියලා නමුත් තුනම ඉන්නේ මේ තණ්හාමාන දිට්ඨි කියන පදනම් තුනෙන් නම් මෙයාට මේ බේත කරන්න නැතුව අපි ඉස්සරහට ගියොත් එන්නේ මේක පිළිකාවට හැරෙයි. මේකට මතුවෙන්න දීලා ගියොත් හරි. මතුව නැතුනත් ඇතුළට හැරුණොත් ඉතින් පිළිකාවක් වෙනවා. අර්බුදයක් වඩටපත් වෙනවා. දැන් මෙතෙන්දිම අල්ලන්න ඕනේ මොකද්ද මේ තදියම? තිබුණට වැඩිය හොඳ තැනකට ආනම පටල වෙන්න අරපන්. ඔක පදම් වෙන්න අරපන්. සීසන් වෙන්න අරපන්. වශී කරගනි. නැත්තම් අපේ බුද්ධියට අහු වෙන්නේ. ඒ නිසා ස්මාර්ට් වෙන්න බෑ. ඇක්සලරේට් කරන්න යන්න බෑ. ඒක තන්නේ කර මේ වංචනික වෙන්නේ ඉතින්. ධර්මී වැඩ කරන්නේ අපි කොච්චර කෙරුවක්වත් ඒ ධර්ම න්‍යායක් තියෙනවා. අපිට කරන්න තියෙන බාධා විතරක් කරන්න. න්‍යායට හිතාගතා බාධා වෙන්න දෙන්න එපා. හැබැයි ඇක්සලරේට් කරන්න යන්න එපා. ඒක අපේ ධර්මයේ ගැඹීරත්වය දන්නේ නැතුව මේ මේ ඉක්කි කර කර ගන්න. එහෙම ගන්න. මුතුම ඉවසිල්ලක් වන බුරුමදී කියන්නේ ඉවසන්නා නිවන් දකි. එවිනා විතරයි මේ අශෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව පාඩම හම්බෙන්නේ. ආදී ගුණය ලැබෙන්නේ. මේ නැත්තම් අපි තාම තාර්කික න්‍යායක් මේ කතා කරන්නේ. ඉල්ලුම සැපයීම. අසුති තුච්ඡයි. එක නම් තින්දේ කරනවා ලැබෙන දෙ වෙයි. ඕන වෙලාවක වෙයි. තේරුණාද?